තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ මේ ඉදිරිපත් කරන යෝජනා මෙය ඉදිරියට කරන යෝජනාවක් පමණි. මට තේරෙන විදිහට පසුගිය දින 10:30 අපිට 70ක් පමණ දිනාට දිවා ආහාරයේ සැපයීමට පවුල් 45ක් පමණ අපකප්ප වී කටයුතු කර ඇත. ඊට අමතරව එම ආහාරයේ පිළිගැනීම පිණිස එම පවුල්වල සමාජිකයන් මිත්‍රයන් 100කට පමණ මිත්‍රයන් 100ක් පමණ පැමිණ ඇත. මුලින්ම ඊට <clears throat> සිටින්නේ සියලු දෙනාට නිරෝගී සම්පත්තියත් පින්දාම් කර ගැනීමට ඉගෙනීමට දීර්ඝායුෂ ලැබේවායි අපි සෑම ප්‍රාර්ථනා කළ යුතු ඇත. සමහර කරුණු සමහර තරුණ පවුල් සහ කුඩා දරුදරියන් භාවනාව පිටට යොමු නැති බැවින් අප දහවල් ආහාරය ගන්නා තෙක් විනාඩි 20ක් පමණ කාලයක් තුළ අප එක් අයෙකුට ඔවුන්ට මේ ස්ථානයේ ඇති භාවනා ශාලාව සක්මන් මළුවේ ඇති ස්ථාන නවතන් ගන්න හැටි හා පරිසරය ගැන <clears throat> පෙන්විය හැකිනම් ඒ වුණට භාවනා ගැන ඉගැන්වීමටත් තවදුරටත් සිතමිනී කෙරෙනත් අරිතාලමක් වන අරිතාලමක් වන බව නොඅනුමානයි. කිලෝමීටර් 55ක් දුර ගෙවා අපට ආහාර දන් දී වුණට යමක් දැක බලාගෙන ඉගෙන ගන්නට ඇතනම් මොනතරම් අගනියද? මම ඔබ වහන්සේගේ අදහස කුමක්ද? ඇත්තටම මේකෙදී අපි අර යන රිට්‍රීට් එකට බාධා කරගන්න හොඳ නෑ. නමුත් ඒ ඇත්තන්ට පෙන්නලා දෙන්න ඕනේ මේ ලෝකේ ඇටෝමේසයක් කැමති දේ බෙදාගෙන කන්න පුළුවන්. මේක බුෆේ ඩයට් එකක් තියෙන. ඉතින් ඒ කට්ටිය බෙදාගෙන කන්නේ දැනට දානි කොටසින් විතරයි. සීලයක් තියෙනවා, සමාධියක් තියෙනවා, ප්‍රඥාවක් තියෙනවා. මේසේ අරලා තියෙන එක නම් හොඳයි. කාටත් කැමති විදිහට බෙදාගෙන. මම නම් පුළුවන් තරම් ටොකු අනිනවා ඔය බණ කියන වෙලාවේ. දාන දෙන්න ඇවිල්ලා මයි ළඟට එන ඉතින් හාමුදුර කෙනෙක් දකින්න හැබැයි දකින්නේ කවුද කියලා මන් දන්නේ මම දීලා කියනවා දාන දුන්නට මේ සිද්ධ වෙයි හැබැයි කරුණා කරලා ඔයගොල්ලෝ බුරියෙන් පල්ලෙහාට විතර සලකන්න එපා බුරියෙන් උඩ කොටසත් ගැන සලකා බලන්නයි කියලා දාන ඒ කියන්නේ ලබනාත්මෙත් මේ ඉන්දියාප්පන් දාන දීලා බුරියානි ලැබේවා කියන කතාව නෙවෙයි මේ දානේ අරගෙන මේ කට්ටිය මොකද කරන්න කියලා බලන්නයි කියලා ඉතින් ඒකල මූණ දිහා මම බලාගෙන ඉන්නවා මේ තරහ වෙයිද කියලා බණක් බලාපොරොත්තු වෙන බණින එක හරි නෑනේ. නමුත් එච්චර මේ තරහ වෙච්ච ගතියක් පේන්න නෑ. ඉතින් ඒක නිසා අපි ඕනට වැඩිය මේක ඇක්සලරේට් කරන්න යන්න නරකයි. ඒක තාමත් මෙහිමීට යන ගමනක්. ආරම්භයේ painfully slow. අඩු ගානේ දානයක් දෙනවා කියන එක. ඊට පස්සේ දාන දෙනකොට සිල්වත් ඉඳගෙන සිල්වතුකුර දෙනවයි කියන එක. ඊට පස්සේ සිල්ලතා දාහනේ අරගෙන කරන්නේ මොකද්ද කියලා හොයලා බලන එක. ඊට පස්සේ අපිටත් බැරිද මේක කරනවා කියන එක මෙතෙන් ආවට පස්සේ නම් අපිට පේනවා ඇයි මේක ඉක්මනට දෙන්න බැරි කියලා. නමුත් අපි ආපු ගමන පොඩ්ඩක් බලන්න. අවුරුදු ගණන් වලින් අපි ගෙවලා තියෙන මේවට. දාහනේ ඉඳලා සීලයට නැගින්න, සීලේ ඉඳලා සමාධියට නැගින්න, සමාධියට ප්‍රඥාවට නැගින්න. ඒ නිසා අපේ දෘෂ්ටි කෝණයෙන් බලන්න යන්න එපා. අපි ඒත්තෝ මේ එන ගමනට අනුග්‍රහ කරන්න ඕනේ. අත දෙන්න ඕනේ. හැබැයි ඒගොල්ලන්ගේ ඡන්දෙත් එක්ක තමයි යන්න ඕනේ. ඒගොල්ලන්ට මේ පවන් සලමින් පවන් සලමින් යනවා මිසක් ජෙන්ඩා හදන්න යන්න නරකයි. හදන්න ගිය ගමන් ඕකවත් කරගන්න බැරි වෙනවා. ඒක නිසා මේ යෝජනාව කරලා තියෙන්නේ බොහොම ඇත්තටම සාසනික හැඟීමෙන් බව මට තේරෙනවා. නමුත් මේක කාලයක් අවශ්‍යයි මේකට. ඒ ක්‍රමයක් තියෙනවා මේක කෙරෙන්න පිපෙන ක්‍රමයක් පුප්පන්න බෑ. පිපෙනවා පුප්පනවා කියන දෙක දෙකක් නේ. ගමේ සොටි අපි පුප්පනවා කියලා කියන්නේ කේන්ති ගියා. ඒ නිසා මල පිපෙනකොට ඉරට කරන සේවයක් තියෙනවා වතුරට කරන සේවයක් තියෙනවා මලට කරන සේවයක් තියෙනවා ඒක දිගහැරෙන්න ඕනේ ක්‍රමයට. අත තිබ්බොත් ගියා. අත තිබ්බොත් මේ පෙටි සේරම පතුරු ගහලා යනවා. ඒ නිසා පුප්පන්න යන්න එපා. අපිට කරන්න තියෙන්නේ මේ මිනිස්සුયો දිගට හරහට නැතුව ලේනෑකමක් නැතුව අපිට මේ ගෙනල්ලා කණ්ඩ දුන්නාට පස්සේ මෙවුවක් කාලා අපි මොකද කරන්නේ කියලා බලන්නේ. අපි කොච්චරක් සතියෙන් ඉනවද කොච්චරක් නිස්සද්ද වෙනවද කොච්චරක් ආදාස වෙනවද කියලා කිව්වොත් ඒකට කියන්නේ සයිලන්ට් සර්මන් කියලා. අපි ඒගොල්ලන්ට නිස්සද්ද බණක් කියනවා. අනේ ඉතින් අපිට ඕගොල්ලෝ දෙන්නේ ලොකු සද්ධාවකින් තමයි. ඉතින් අපිට කරන්න පුළුවන් එකම දේ ඒක කාලා අපි මේ ගත්ත සිල්පද ටික, ගත්ත සමාධිය ප්‍රඥාව රකින්න එකයි. ඒ නිසා මෙතන විශාල ගනුදෙනුවක් යනවා අපි නොදැන හිටියට. ඉතින් ඒකෙදී කොහොමද ඒ අත්තන්න මේ විනාඩි 20ක් ඇතුළත භාවනා කරන්නේ ඉන්ස්ට්‍රක්ෂන්ස් දෙන්න ඕනේ. ඒව ලෑස්ති කරන්න ඕනේ. ඉතින් මේගොල්ලෝ ඉන්නේ සම්පූර්ණ අර දාන අදහස නිසා හොඳම වැඩේ තමයි එකහමාරට බණක් තියෙන එක. ඒගොල්ලන්ට යන්න ඉස්සලා බණ ටිකක් අහන්න පුළුවන්. හැබැයි මේ බණ සමහරවිට අර ආදුනිකට ගැලපෙන්නේ නැහැ. ඉතින් මම පුළුවන් තරම් උත්සාහ කරන්නේ හැමදාම මේ භාවනා කරනකොට තියෙන උපදේශ ටිකක් කිට්ටු කරලා තියන්න. එනාටියත් එක්ක යන්න. ඒ නිසා මේ වැඩේ හොඳයි. හැබැයි මේ යෝජනාව ක්‍රියාත්මක කරනවද කොහොමද කියලා කියන්න බෑ. මෙතන ඇති දැනටමත් ඒ වගේ දාන දීලා ගිය පාර දාන දීලා මේ සැරේ රිට්‍රීට් එකට ආපු ඇත්තෝ. එහෙම ඉන්නවද මන් දන්නේ නැහැ. එහෙම නැත්නම් අපිට හැරලා බලන්න වෙනවා අපි කොහොමද අද මේ ඇවිල්ලා දවස් හතක් එක දිගට භාවනා කරන තැනට එන්න ආපු ගමන් කරපු පියවර ටික ඒ හුඟක්ම අහම්බයක් වෙලා තියෙනවා. ඒ නිසා මේව කරගෙන කරගෙන යනකොට ඒක මොනවද වෙනවා ඒක නම් හොඳටම පේන තියෙනවා මොකද මේ මේ රමිනෝනා කිව්වේ ඒගොල්ලෝ දිගින් දිගට මෙහෙම වැඩ යනවා නම් දිගටම දාන දෙන්න ලෑස්තියක් තියෙනවා කියලා. ඒ කියන්නේ ලොකු උනන්දුවක් ලොකු සද්ධාාවක් ඒගොල්ලෝ ගාව තියෙනවා. ඒ නිසා මේ මල දැනටමත් පිපිගෙන ඉන්නේ. ඉතින් ඒක නිසා අපිට කරන්න තියෙන්නේ අපේ පැත්තෙන් කරන්න තියෙන ඒ අපේ අපේ යුතුයකම් ටික ඉෂ්ට කරනකොට ඔක ඉබේම සිද්ධ වෙයි කියලා එහෙම නිකන් මේ කරාරින්න අද්දක බැඳගෙන නිකන් ඉන්න නෙමෙයි මම කියන්නේ. ඒ ධර්මතාවයේ යමක් පිපීමක් සිද්ධ වෙනවා. ඉතින් මේක සම්බන්ධයෙන් මම කැමති මේ රමණීනව නම් හරි කියන්න කැමතිද කියලා දැනගන්න. මේ මේ සද්ධාවට විශ්වාස කරන කෙනෙක් ඉතින් හරියට සම්බන්ධයක් නේද? යාළුවෝ කියලා කියනවා අනේ දැන් හොඳට ඉන්නවනේ උකාරකට බැරිද විකුණු දෙන්න වගේ අපිත් එන්න ඕනේ කියලා උකාර දවස් 10කට දැන් වීකෙන් ට්‍රිප් වගේ තුනක් වගේ ඒක මොකක්ද කියන්නේ කරන්නේ නැහැ ඒක ඉතින් කියනවා නේ කියනවා නම් කිව්වා කියලා ඒක කාට බෑ කෙලින්නේ ඒ නිසා අපි යමක් කළ යුතු බව අපි තේරුම් ගනිමු. මේ අර මෙල්බන් එක ඒ කරන වෙලාවේදී යාර දෙතුන් දෙනෙක් ඇවිල්ලිවලා උයලා ප්‍රොවිෂන්ස් උත් කෙනක් දීලා පුදුමාකාර සේවයක් කරනවා. ඒක මිරකල් එකක් වගේ. ඒකට භාවනා කරන්න තිය අන්තිමට හැන්දෑවට පැත්ත වැටලා කකුල් වල තෙල් ගහනවා. කකුල් පැලිලා. උදේ ඉඳලා හැන්ද වෙනකන් ඇවිදලා ඇවිදලා ඇවිදලා ඇවිදලා මහන්සි වෙලා ලෝකේ දින හොඳම කෑම හදලා දීලා ඉතින් මිනිස්සු බයිනවා භාවනා මධ්‍යස්ථානකට ඔච්චර ඕනේ නැහැ කියලා. ඒකල කියනවා කාලා බැනලා ඵලයන් කියලා කියනවා. ඒ තරම් හදලා දෙනවා. ඒ යගේ තියෙන ආසාවක්. ඉතින් මට හිතෙනවා ඒ වගේ මම ගිය පාර ගියාට පස්සේ දැන්ඩින් වලට හොඳම තරුණ වයසේ කෙල්ලෝ දෙන්නෙක් ඇවිල්ලා හිටියා. අපි 18ක් විතර බානවා. ඒකට කියනවා පිඟානක්වත් හොදන්න එපා. ඕගොල්ලෝ භාවනා කරන අපිට තාම භාවනා කරන්න හිත ඇවිල්ලා නැහැ. අපේ අම්මත් භාවනා කරනවා. අපිට ටික දෙන්න අපි ඒක උදා අදිනවයි කියලා. ඊට පස්සේ අම්මලා ඇවිල්ලා කිව්වා අනේ ස්වාමීන් වහන්සේ ළමයි එක කතා කරන්න කියලා ඒක ළමයි අතට භාවනා කරන්නත් ඇවිල්ලා හිටියා. ඉතින් ඒක ලොකු නිකන් මේ ඒ අර භාවනා කරන අයට ඒගොල්ලෝ කෙරෙහි ලොකු අනුකම්පා සහගත හැඟීමක් ඇති වෙන ඒගොල්ලන්ට පේනවා ඒක. ඊට පස්සේ කියනවා අපි වැඩ කරලා ඉවරලා ඉල බලනකොට ඕගොල්ලෝ වාඩි වෙලා ඉන්නකොට අපේ හිත සන්තෝෂ වෙනවා කියන. පිඟන් හොදලා. ප්‍රශ්නයක් තියෙන්නේ ධානයේ සිතාරක් ගන්න දවස් අටක්ම විනාඩි මෙතන භාවනා කරන අයට පව ඒ නම් ගන්න කියන්නේ. ඉතින් ඒ කියන්නේ ඒගොල්ලන්ගේ හරි තියෙන සපෝට් එකක් සාහු වෙන්නේ. ඉතින් ටික ටික ඒගොල්ලන් තේකිට කොටින්චා මේ විදිහටම අපි මේ පිපෙන්න මල පිපෙන්න තියාගෙන යන් අපි අපේ යුතුයකම් ටික සිද්ධ කරන එක තමයි අපිට කරන්න තියෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ පසුගිය වසරේ ගරු අචාන් බ්‍රම් හිමියන් ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා ලංකාවට වැඩම කර ආපසු එන මොහොතේ අප ලාංකිකයන් විසින් එතුමන් ඔවුන්ට දෙන පණිවිඩය කුමන්දයි අසහායත අප ලාංකිකයන් ගැන දන හොඳින් දන්නා එතුමන් පවස ඇත්තේ කොහොම හරි පංචිල් පද පහ රැකගත්තොත් ඇති කියලා. දේශනාවකට වැඩියාම දේශයට වැසියනට උචිත එතරම් හොඳ පිළිතුරක් දීමගෙන එතුමන් ගොඩක් පිං. දින 10ක් තිස්සේ අටසිල් සමාදන් වී භාවනා ප්‍රගුණ කිරීම මා පැමිණියේ කිරීමට මා පැමිණීමේ ඊටා අසීරු කාර්යයක් බව දැන දැන ඊටාම සතුටිනි. අමාරුණත් බැරි වෙලාවත් දිව්‍ය ලෝකයට යන ඇත්තන් ඇත්තියන් නොව හිටියොත් වලිගේ හෝ එල්ලිලා යන්නට හැකි කියයි. කෙසේ හෝ වෙතත් මා ආපසු ගෙදර යන්නේ ඇතෙක් පරට ධර්මය රැගෙන ආවාට වඩා දහ ගුණයක් සතුටිනි. එයට ඔබතුමන්ට ගොඩක් පිං ලැබේවා. මා ආදුනිකයෙක් වූද මේ ධ්‍යාන අපේක්ෂකයින්ද ධ්‍යානලාභීන්ද ඒ වගේම සෝවාන් වීමට ඉල්ලුම් පත්‍රය යවන්න බලාපොරොත්තු වෙන අයද සිටින බවද දැනුනි මට දැනුනි මගේ මෝඩකමට එහෙම දන්නවත් දන්නේ නැහැ. කෙසේවත් මේ අය සියලු දෙනාගේ හිතසුව පිණිස ඔබ අද දින අපට දෙන ලද අගනා පණිවිඩය කුමක්දයි දැන ගැනීමට කැමැත්තෙමි. තමාවන්න අචාන් බ්‍රහ්මහාමුදුරන්ගේ පණිවිඩය නම් කොපි කරන්න එපා. ඉතින් මට කියන්න තියෙන මයින්ඩ් ඕන් බිස්නස් තමයි. මයින්ඩ්ෆුල්නස් කියන එක ඒකට හරි තරහයි සමහර වෙලාවෙම කියනවාට මයින්ඩ් ඕන් බිස්නස් කියන්නේ සාමාන්‍ය ඉංග්‍රීසියෙන් හිත රිදෙන්න කියන කතාවක්. නමුත් මේකෙදි කියන්න තියෙන්නේ එච්චරයි ගඟ පළල් වුණොත් ගමන පටුයි වේගය අඩුයි ගඟ පටු වුණොත් වේගයි ඒ නිසා ගන්සබා බිස්නස් කරන්නේ නැතුව ගුණයි කරත්තේ පැත්තක තියලා තමන්ගේ වැඩ බලාගන්න එච්චර තමයි මට කියන්න තියෙන්නේ සති සම්පෝඥංග ධර්ම විශේෂ කොට වැඩි යුතු දේශේ නම් එසේ නැත්නම් භාවනා කරන විට ඒ සමගම ඉබේ වැඩෙන්නේ යන්න පහදා දෙන්නේ ඉතින් මේකෙදී මේ භාවනා කරන විට කියන එක වර්ග කරනවා නම් අර්ථකථනය දෙනවා නම් මේ ප්‍රශ්නේ තියෙන විකෘතිය වැටහි. භාවනා කරනවා කියන්නේ සතිය වඩනවා කියන එක තමයි. ඒක නිසා සති සම්බොජ්ජංග ධර්ම විශේෂ කොට වැඩි යුතු එනම් භාවනා කරගෙන යන විට ඒ සමගම ඉබේ වැඩෙන්නේ තියන්න පහදා දෙන්න. ඉතින් මේක මෙහෙම කිව්වනම් සතිය සම්බොජ්ජක් බවටපත් වෙන්න නැත්නම් සතිය සම්බොජ්ජක සම්බොජ්ජංග ධර්මයක් බවටපත් වෙන්න සාමාන්‍ය සතිය වඩපුවාම ඇද්ද කියලා අහුවනම් අන්න ප්‍රශ්න ටිකක් මේ හැඩයක් තියෙනවා. එහෙම නැත්නම් සති සම්බොජ්ජංග ධර්ම විශේෂ කොට වැඩි යුතුද? එසේ නැතිනම් භාවනා කරන විට ඒ සමගම ඉබේ වැඩෙන්නේ යන පහදා දෙන්න. ඒ නිසා මේ භාවනා කරන විට කියන එක ලිව්වොත් සතිය වඩන විට කියලා භාවනා කරනවා කියන එක අපි උත්සාහ කරේම දවස් 10 15 මේ ටිකේම භාවනා කරනගෙන සතිය වෙන. මේ සතිය වැඩුවොත් ඒ සතිය දවසක සති සම්බොජ්ජංකයක් බවට පත් වෙනවාද කිව්වොත් ඒක නම් කියකිය ඔව් කියලා. නමුත් ඒ අර ඒ ඒ කාලය තුල සද්ධා, වීර්ය, සමාධි, ප්‍රඥා වගේ අර දෙපැත්තෙන් තියෙන ධර්ම වලින් සම්පූර්ණ ඉතින් ධෛර්යය දීගෙන තල්ලු කරගෙන යන්න ඕනේ. ඒතකොට තමයි සතිපට්ඨාන සතිය සතිය බල ඉන්ද්‍රියක් පාටපත් වෙලා සති බලයක් පාටපත් වෙලා සති බොජ්ජංගයක් පාටපත් වෙලා සති මාර්ගංග පාටපත් වෙන්නේ. ඒ කිරණකම් අර පිටිපස්සේ තියෙනවා උදව් කරන එක තමයි කරන්නේ. අරු ස්වාමීන් වහන්සේ ඔබතුමාට බොම්පින් May you be well and happy always. May the merits I made be source for your enlightenment. Teruvan Sarnai. Wish you a safe trip. සාදු සාදු සාදු කර ස්වාමීන් වහන්සේ හෙට සිට නිවස නිවස වලට ගිය විට රැකියා කරමින් ජීවිතයේ ගෙවීමේදී මුල සිටම උදේ සිට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය පහදා දෙනසේක්වා mind your own business ඔබ වහන්සේගේ සිංහල බසින් පවත්වන ධර්ම දේශනා ඊටා සුමధుර වූත් අර්ථපූර්ණ වූත් හාස්‍ය රසයේ දනවන සුළු වූත් නිසා මීළඟ භාවනා වැඩමුළුව රිට්‍රීට් එක සිංහල භාෂාවෙන් පවත්වන ලෙස ඊටා කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඒක මේ පර්ත් වල ඉන්න කට්ටිය ගන්න තීන්දුවක් කරගන්න එකයි තියෙන්නේ. ඔබ වහන්සේගේ බුදුදහම අනු ඔබ වහන්සේ බුදුදහම අනුගමනය කොට ධර්මගත අපේශී වීමට හේතු කරුණු පහදා දෙන්න. තෙරුවන් සරණයි එදිනදා ජීවිතයේදී තරහ යන අය සමග ජීවත් වන්නේ කෙසේදයි පහදා දෙන්න. මේ මේ ධර්ම ගවේෂී වීමට හේතුව සංසාර දුක තමයි. බුදුසසුන කෙතිනේ දුක්ඛ උපනිසා සද්ධා. අපිට සද්ධාව පහළ වෙනවා නම් සංසාර දුක නිසා තමයි. ඒ සද්ධාවෙන් තමයි ඊට පස්සේ වීර්ය සති සමාධි ප්‍රඥා ඔක්කොම ඇති කරලා දෙන්නේ. ඒ නිසා මේ දුක්කම තමයි මේ ඔක්කොටම හොඳටයි නරකටයි දෙකටම. මානෙල් සෝඳමය කුඩ කුඩමසුපිලි ගඳමය දෙකට මුල දෙයමය හොඳට නරකට දෙකට කටමයි කියලා ගතාවක් තියෙන කණියක් තියෙන ඒ වගේ අපි මේ දුක මගහරින්න කියලා තමයි වැඩේ වරද්දාගෙන තියෙන්නේ. කරා පැමිණෙන්නේ දුක විශාල පණිවිඩයක් දෙන්නේ. ඉතින් ඒක අයින් කරන්න හදනවා නම් බාම් ගන්න හදනවා නම් සිද්ධාලේප ගන්න හදනවා නම් ජග් ගන්න හදනවා නම් ඉතින් කොහොමද දුක් අවබෝධ කරන්නේ දුකත් එක්ක ජීවත් වෙන එකයි තියෙන්නේ පැමිණි දුක් පැණිටහයි කියලා ජීවත් වෙන්න පටන් ගත්තාම ජීවිතය කියන්නේ පුදුමාකාර ක්‍රියා කාර්යශීලී సౌందర్యාත්මක පොළොවට ගැලපෙන පුදුම ජීවිතයක් බාටපත් වෙනවා ඒ නිසා මේ පැමිණෙන දුකම තමයි අපි නියම මාර්ගය ගෙන යන්නේ ඉතින් අභාග්‍යයට වගේ අපි දුක පැමිණෙනකොට කියනවා අද බෑ හිතෙන්නේ කියලා. අපි රිට්‍රීට් එකක් කරන්න ඒ නිසා අද ඉන්න බෑ දුක ගෙදර ගියාට පස්සේ ඉන්න අනම්මනම් කියලා එක පස්සට දානවා. ඒ කියන්නේ නිවනටම තමයි මේ අපි පහින් ගහන්නේ. ඒ නිසා පැමිණි දුක් පැනිරහයි කියගෙන යනවනම් එච්චර වටිනා ගුරුවරයෙක් මුළු ජීවිතේටම නෑ මුළු සංසාරෙටම නෑ සරුවත් chance සඳහන් කරේ මේ සියලු දේවල් වලට මුල් වෙන සද්ධා වෙන්නේ දුක නිසා. ඒ නිසා දුකට කෙනෙහිකම් කරන්න එපා. දුක කාලකන්නිකමක් කරගන්න යන්න එපා. දුක සංවේගයක් කරගන්න. ඒක තුළ තියෙන වේගයෙන් තමයි මේ සතුට ඇති කරගන්නේ. මේ ගමන ගෙනියන්නේ. ඒ නිසා පැමිණි දුක් පැනිරහයි කරගන්න එක තමයි අපි දක්ෂකම විය යුතු යෝනිසමනසකාරී විය යුත්තේ. කරු ස්වාමීන් වහන්සේගේ අගනා කාලයේ පැය 4-5ක් ධර්ම දේශනා සහ ක්වෙස්චන් ඇන් ආන්සර් සඳහා දිනකට වැය මෙහිදී එකම දේශනාව දෙවරක් ශ්‍රවණය කෙරිණ. මෙම කාලයේ පැයක හෝ ධර්ම දේශනාවක් ඉංග්‍රීසි භාෂින්ද පැයක් හෝ පැයකමාරක ධර්ම දේශනා සිංහල භාෂින්ද ඉතිරි පැය හෝ එකමාර ප්‍රශ්න සඳහාද යොදවන්නේ නම් අපහට අතිමහත් ප්‍රතිඵලයක් ගත හැකිව තිබිනි. මේ ප්‍රශ්න සඳහා වෙන් කළ කාලයේ දවසේ අවසාන ධර්ම දේශනෙන් පසු යොදවන්නේ නම් ඊට සාර්ථක ලෙස ප්‍රශ්න ඉදිරිපත් කිරීමේ හැකියාව ඇති වීමට හැකියි. ඉදිරි රිට්‍රීට් වලදී මේ සලකා බලන්නේ නම් ඊට අගේ කොට සලකමු. මේකත් අර වගේ අර ඉංග්‍රීසියෙන්ද කරන්නේ සිංහලෙන්ද කරන්නේ කියන එක ප්‍රධාන වශයෙන්ම රමයිනෝනයි අපේ විමල් මහත්තයා තමයි මහත් එක මෙහින් ගියාට පස්සේ ගනුදෙනු කරන්නේ සම්බන්ධීකරණය කරන්නේ මේ අත්තන්ට මේ අදහස් යොමු කරලා සුදුසු විදියට යොදව ගන්න මේකේ යෙදිලා නැහැ මේ කමඨං සුද්ධ කරන වෙලාව ඒකත් දාගෙන ඇත්තටම මේ පන්දිසානිසගේ රිට්‍රීට් වලදී කමඨාන් සුද්ධ කරන දවසට question and answers දාන්නේ නැහැ. ධර්ම දේශනාවක් තියෙන දවස් දෙකකට විතර සැරයක්. ඒක නිසා ඇත්තටම මීත්‍රිකල සුමානික කරන වැඩ මේ එක දවසක කරනවා සුමානිකට සැරයක් ධර්ම දේශනාවක් දෙනවා. කමඨාන් සුද්ධ කිරීමන් තුනක් කරනවා ධර්ම සාකච්ඡාවක් කරනවා. මේ ඔක්කොම මෙහිදී එක දවසකට කරනවා. ඒ නිසා මේක තවත් වඩා හොඳ කරන්න හැදුවොත් එහෙම අර දසරත රජුගේ බෙරේට වෙච්ච දේ වෙයි දන්නේ නැහැ. නිසා යන්න තාලෙට යන්න හරන එකයි තියෙන්නේ. අභිධර්මයේ සඳහන් සබ්බචිත්ත සාධාරණ චෛසික හත ආනාපාන සති භාවනාදී යෙදෙන හැටි සරලව ඉතා සරලව පහදා දෙනමින් කාටක ඉල්ලමි. ඔබ වහන්සේට බොහෝ කාලයක් ශාසනා විෘතිය පිණිස හා වහන්සේගේ ආධ්‍යාත්මික සැනසීමට ශක්තියට මේ දහම් දේශනා වලින්ම එකතු වේවා. මේ ඇත්තට මේ මේ ක්‍රමයට අභිධර්ම ක්‍රමයට මේක දාගන්න ගත්තොත් අවුල් වෙනවා. ඒ නිසා ඒ සම්බන්ධතා මේ කියන්නේ මූලධර්ම කරුණු මේකට දැම්මොත් වෙන්නේ මේ ගුණාට ඉස්සලා කරත් ඉස්සර යන්න යනවා. හැම වෙලාවෙම ගුණා යන්නදලා පිටිපස්සෙන් කරත් ගියාම තමයි හොඳ. ඒ නිසා මේ කරගෙන යනකොට තේරෙයි දැනට සාමාන්‍ය ආනාපාන සති භාවනා කරන්ඩ නීවරණ ධර්ම අයින් වෙනකොට පටිපක්කේන අනබිබූතෝ චිත්ත ගම්බීරෝපි ධම්මා සුපාකටෝ භවෙය කියලා තියෙනවා ප්‍රතිපක්ෂ ධර්ම ටික අයින් වෙනකොට අනපාන තුලේ නීවරණ අයින් වෙනකොට මේ කියන ගැඹුරු ධර්ම තේරම පේන්න පටන් ගන්නවා ඒක ඉස්සර කරගත්තොත් එහෙම මේ ආනාපාන සතියවත් අවුල් වෙනවා ඒ නිසා ඒ අභිධර්ම කරුණු එහෙම නැත්නම් වෙන ලයිස්තු අනම්මනම් දාගන්න නැතුව ඇත්තට මමත් බණ කියනකොට ඒව ගැන දානවා සමහරලාට උදව්වේ කියලා හිතලා. නමුත් මේ ඒව ඔක්කොම කරන්න මේ සතිය වඩන්න. සතිය ඉස්සර වෙච්ච ගමන් අනික් ධර්ම කරුණු ඉදිරිපත් වෙන නිසා මේ මූල ධර්ම එච්චරම නැති උනායි කියලා එච්චරම පාඩුවක් වෙයි කියලා හිතන්න එපා. යෝනිසෝ මනසිකාරයෙන් දැස පියාගත් කල මට පේන්නේ මගේ හිත මෙතෙක් නුදුටු හිතක අසිතිය තරමක් දුටිමි. චංචල වීම නැවතීම පැවතීම හට ගැනීම හිතේ වේගවත් භාවයේ දුටිමි හඳුනා ගතිමි එහෙත් තව කොපමණ දුරක් යන්න තිබෙන අන්දනේ ලංකාව විසිට හෝ වෙනත් තව රටක සිට අප වෙතට අනුකම්පාවෙන් භාවනයේ ප්‍රඥා නැනස පාදා දීමට බොහෝ දුර ගෙවා ප්‍රමින ඔබ වහන්සේට බොහෝ පින් ලැබේවා ඔබ වහන්සේටත් උතුම් නිර්වාණ ධර්මයේ මේ භවයේ අත්විඳින්නට ලැබී නැත්නම් ලැබේවායි මෙසේ කරුණාවෙන් පතමු අතරම මේ මම කවුද කියලා නැත්නම් මගේ හිත මොකද්ද කියලා වැඩ කරන්න පටන් අරගත්තට පස්සේ තමයි අපි ඇත්තට නියම ගමන පටන් අරගන්නේ. ඉතින් ඒක නිසා ඒහෙත් තව කොපමණ දුරක් යන්න තිබේදයි නොදැනෙමි. ඒ කොච්චර වුණත් දැන් ඇතුළට හැරෙනවා අර පිටත හැරෙනවද ඇතුළට හැරෙනවද කියන මේ දෙකෙන් යෝනිසෝමනසිකාරය යෝනිසෝමනසිකාරය තේරුම් අරගෙන මේ පිට සඳහා එහෙම නැත්නම් මේ බාහිර ඉඳුරම් පිනවීම සඳහා දවසට පැය 23ක් දීලා එක පැයක්වත් අඩු ගානේ ඇතුළට දාගන්න උත්සාහ කරොත් අපිට තේරෙයි අපි කොච්චරක් Tamanට අනුකම්පා කරගන්නවද කියලා. එහෙම නැත්නම් ඒකටත් වෙලාව නැහැ කියලා 24 මේකට දාන්න පටන් අරගත්තොත් ගොඩ දාපු මාළුවෙක් වගේ මේ හිත සැලෙනවා. ඒක සහ ගන්නවා. ඒක නිසා යුතුයකමක් අත්ත කුසලයේ පිණිස සුවාර්ථයේ පිණිස පුළුවන් තරම් මම කවුද මගේ හිත කොහොමද කියන එක බලන්න පුරුදු කරගන්නවා නම් ඒක නිවන් දැකීම ආධ්‍යාත්මයේ ආගම කෝක වෙතත් Taman කෙරේ කරන ලොකුම ගෞරවයක් ලොකුම අනුකම්පාවක් ලොකුම ස්වార్థයක් බව සලකගෙන පුළුවන් තරම් දුර යන්න තියෙන බව හැබෑව නමුත් මේකමයි එකම ක්‍රමයේ බලන එකයි කරන්න තියෙන්නේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ධර්මඥාන විශේෂයෙන් මහා සතිපට්ඨාන සූත්‍රය සබ්බාසෝ සූත්‍රය අරලා භාවනා සම්බන්ධය පැය ගණනාවක් විස්තර කර දීමේ මහඟු හැකියාව සහ භාෂාව නිපුණත්වය ගැන අප මහත්සේ ප්‍රීතියට ප්‍රීතියටපත් වූ අතර බොහෝ දෙනා බොහෝ දේ ඉගෙන ගත්තෙම අපට ආලෝකය ලබා දීම ගැන ඔබ වහන්සේට ගොඩක් පිං අයිති වෙනවා ලබන වසරේ විත්වා නව වසර 2011 සෑම කටයුත්තක්ම සර්ව ප්‍රකාරයෙන් කර ගැනීමට නිරෝගී සම්පත්තිය ලැබේවායි පතමු මෙච්චිතිනි. ඇත්තටම මේ බණක් කියනකොට ඒ කියන කෙනාගේ ඉතින් නම්බුව කියන එක ඉතින් හැටි එක ඇත්ත ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් අහන මිනිස්සෝ ඒකට ඒහා සමානව අහුම්කන් දුන්නේ නැත්නම් මේ බණේ ගැම්මක් එන්නේ නැහැ. ඒක හොඳටම තේරෙනවා. ඒ ආනගොල්ල කතා කරනවා නෙවෙයි දක්වන ප්‍රතිචාරයත් එක තමයි බන ගෙතිලා ඉන්නේ. ඒක නිසා මේ අප්පුඩියක් ගහන්න අත් දෙකක් තියෙන්න ඕනේ වගේ අහන පිරිස හරියට ඒක අපි ධර්ම ගෞරවයේ හෝ නැත්නම් විචක්ෂණ බුද්ධිය හෝ ඒවා යොදවලා ඒත් එක කටයුතු කරගෙන යනකොට ධර්මයමයි දිගහැරලා ඉන්නේ. එහෙම නැතුව මේ හිතාගෙන අවිල මේක කියන්න ඕන කියලා කියනෝ නෙවෙයි. කාරණා කාරණා සිද්ධ වෙන නිසා 150ක්ම ඒ සිද්ධිය හොඳ නම් 150ක්ම අසන්නගේ පැත්තට යනවා. ඒ වගේම වැරදි නම් ඒත් 150ක් යනවා. ඒ නිසා අර ස්තුති කරනකොට ඉතින් මගේ මල්ලට දැම්මට ඒක ප්‍රශ්නයක් නෑ ඉඩ තියෙන ඕනේ තරම්. නමුත් මතක තියාගන්න මේ අහන පිරිසකේ තියෙන පින අහන පිරිසකේ තියෙන උනන්දුව කැපවීම නිසායි මේ වැඩ කරදරයක් නැතුව මේ විදිහට දිගට කරගෙන යන්න පුළුවන් උනේ. ඉතින් ඒක නිසා දෙපැත්තටම වගකීමක් තියෙනවා. මේ මේක ඉදිරියට ගෙන යන්න මෙතෙක් ගෙනාපු එක අද මේ සිදුවෙන දේවල් කිසිම දෙයක් මේ ලෝකේ තනි අතින් කරන්න බෑ. හැම එකටම අත් දෙකක් ඕනේ. ඒ අත් දෙකට දෙපැත්තටම සමානව බර දීලා ගියාම දුර්දිගේ යන්න පුළුවන්. නැත්තම් මේ බර කොට එක පැත්තකට බර ගත්තොත් ඒ පැත්ත කොරගහනවා. එයා දෙපැත්තට සමසරම බෙදා ගන්නවා.